දැන් ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් අපි දැන් සාකච්ඡා කරා වෛරය එන එකත් කාම තණ්හා කෙලෙස් ඉපදෙන එකට හරියටම දැන් ආපහු එන්නේ නැහැ කියලා ස්ථිරත්වයක් කියන්න බෑ කියලා යම් කිසි යෝගයක ඒ භාවනා මාර්ගයේ ඒ තෘෂ්ණා කාමචන්ද අනුශේල වශයෙන් ටික ටික ටික ටික දුරු කරලා දුරු කරලා දැනিলা තියෙනවා නම් එහෙම කොට එන්න පුළුවන් නේද තත්වයක් වෛරය ආයි කිසිම වෙලාවක එන්න බැරි. ආ තුන්වෙනි මාර්ගඵලය වගේ ලැබෙනකොට මේ සාමාන්‍යයෙන් වෛරය තරහව කියන දෙක අනාගාමී මාර්ගයෙන් ආපසු වෙනා විදියට නතර කරනවා. ඒ වුණාට මනාගාම වෙලා රහත් වෙන කෙනෙක් විසින් ප්‍රහාණය කළ යුතු උද්දම් භාග්‍ය සංයෝජන තියෙන කාමරාග පටික කියන දෙක කාමයට ද්වේෂයත් දෙකේ හේවණලි දෙකක්. ඒ කියන්නේ අරක ගෙවිලා තමයි තියෙන්නේ දැන් හේවණල්ල තියෙනවා. නමුත් ඒ උද්දම් භාග්‍ය සංයෝජන වලම තියෙනවා කාම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. මේ උද්දච්ච කියන චෛතසිකය මේක කාම රාගෙද එහෙම නැත්නම් රූප රාගද කියලා තෝරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා අනාගාමී වෙලත්. එහෙම නැත්නම් පටිගෙද අරූප රාගද කියලා තෝරගන්න බෑ. ඒ නිසා අනාගාමී වෙච්ච කෙනෙක් වුණත් රූප රාගමත් වෙච්ච වෙලාවක අනේ මං හිතාන හිටියේ නම් කාම රාගේ නෑ කියලා දැන් මේ ඒ වගේ එකක් තියෙනව නේද කියලා රූප රාගෙට කාම රාගය වගේලා පටලවා ගන්න ඉඩ තියෙනවා తాවකාලිකව උද්දච්ච චෛසිකේ නිසා. ඒ නිසා මෙවුවා වංචනික ධර්ම රාශියක් වැඩ කරන නිසා නිත්‍ය උත්තර දෙන්න බෑ. ඒ වෙලාවේ දැන් රූප රාගයයි කාම රාගයයි අතර අරමුණ නිසා දැනගන්න පුළුවන් මේ දෙක වෙනස් කරලා. නෑ අරමුණ හිතින් ගන්න එකක් වෙන්න පුළුවන් බාහිර එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විශේෂයෙන්ම හීන ලෝකෙදී ඒ මතුවෙන දේවල් වලදී ඒක හොඳටම අරමුණක් වෙන්න ඉඩ තියෙනවා. හීනෙන් මතුවෙන දෙයක් අරමුණක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් හැලුසිනේෂන් එකක් කරන එකක් අරමුණක් වෙන්න පුළුවන්. අනාගාමී වෙච්ච කෙනාට අඩරවිල්ල වෙනවා. හැබැයි කිසි කෙනෙක් උදව්වක් නැතුව එයා දැනගන්නවා ටික වෙලාවකට. අනාගාමී මට්ටමට ගියේ නැති කෙනා ඊටත් වැඩිය බරපතල විදියට පුංචි දේවල් ලොක් කරලා හිතන්න පුළුවන්, ලොකු දේවල් පුංචි කරලා හිතන්න පුළුවන්. ඒකේ තියෙන මේ වංචනික ධර්ම කියන කොටස පර්වර්ෂන් එක බටහිර මානසික විද්‍යාවට තාම අහුවෙලාවක් නැහැ. ඒක නිසා Taman Taman සුචරිතවාදී කියලා හිතා ගන්නවනේ ඒක හොඳයි. එයා තරහ එන්නෙත් නැහැ, වෛර එන්නෙත් නැහැ. අවුරුදු 7-8 ඉන්නවා. වතු වෙච්ච දවසට හිතෙනවා ගිනිගන්ධක් පිපුරා වගේ දිගට එනවා. රේරුකාණ චන්දේවුණු ස්වාමීන් වහන්සේ මේ බෙහෙතකම් හරිම කරලත් නැහැ. පස්සේ අන්තිමට කොහොමද සීකර මහත්තයා දැනගෙන මේ ඇහැ ඔපරේට් කරලා දීලා තියෙනවා. ඔපරේට් කරපු වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ කරලත් නැහැ. ඉතින් මේ ගිහිල්ලා ඒ දවස්වල ඇස් ඔපරේෂන් කරපුවාම දැන් වගේ පැයෙන් දෙකකින් එළියට එන්න දෙන ස්පිතාලේ දවස් දෙක තුනක් ඉන්න ඕනේ ඔපරේෂන් එකේ නැගිටිනකොට අත් දෙක බැඳලා තියෙන්නේ මොකද ඇහැ කහනවා. එහෙනම් තදබල කැහිල්ලක් වෙනවා වතුර ඉල්ලනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවතාවයට නර්ස්ට කියලා තිනවා මේ දුවේ මට වතුර ටිකක් දීපන් කියලා. ඉතින් යා කිව්වලු දොස්තර මහත්තයා දෙන්න එපයි කිව්වයි. අත ගලවපන් කියලා තියෙනවා. මේ කියන ගලවන්න එපයි කියලා. ඇතුලෙන් තරහක් ආවා. ඉතින් තරහ කාලේ මේ අම්මන්ට මේ කවුරුත් එක්කද කතා කරන්නේ ඈ මේ අරකයි මේක කියලා තරහ වෙලා පෙලි කරලා නැහැ. තරහ එළියට දාලා නැහැ. ඊපස්සේ ජේකරමන්තය ගියාට පස්සේ කියලා තිනු මහත්තයෝ අවුරුදු 7ක් මම පරීක්ෂා කරා කවදාකවත් තරහ වෙන්නේ නැහැ නිසා මං හිතා හිටියේ මට කවදාකවත් තරහින් නැති වෙයි කියලා මට ඊයේ තරහ ගියා කියලා. ඉතින් ජේකර මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සුයෙකුට කියන්න පුළුවන් නම් අවුරුදු 7ක් තරහ ගිලා නැහැ කියලා මොන්න තරම් චිත්ත දමනයක්ද කියලා. ඊට පස්සේ ආපු පළවෙනි සැරේම අහුණා. ඉතින් ඒ සිද්ධිය නොවුණා නම් ඒ ශාන්තිතාවයින් මට දැන් තරහ යන්නේ නැහැ කියලා. මේක උද්දච්චයි. නෑ උද්දච්ච නෙවෙයි ඒ ශාන්ති ඇත්තටම මාර්ගඵල ලබාසින්ද රහත්ලා කියන අපි දන්නේ අපි දැඩි ශික්ෂණයක් අරද සීලවන්ත රැකගෙන ඉන්නකොට තරහ ඉන්නේ නමුත් අදාළ ඇවිසිලා ඇවිසිච්ච දවසේ තරහ ආවට පස්සේ ආත සාමාන්‍ය තරහින් විනට වැඩි තරහයි. අර වැවක් එකතු කර එකතු කරලා ඉඳලා දොර කඩාගෙන ගියා වගේ. ඒ නිසා හරි අමාරුයි. මේ ශීලයෙන් අපි හික්මිච්ච තරමට මේ හික්මීම සාතිකයක් දෙන්න පුළුවන් මට්ටම එකක්ද කියලා. අනුන් ගැන හෝ Taman ගැන. ඊට පස්සේ සෝවාන් සකදාගාමි වුණත් ඒ හිතේ ওই උද්දච්ච වගේ චෛත්‍යික තියෙන නිසා ඇති දේ විශාල කරලා පෙන්නනවා ලොකු දේවල් පුංචි කරලා පෙන්නනවා ඒ වගේ తాවකාලික වෙනස්කම් ඇති වෙච්චාම අර ස්ථිර ප්‍රකාශයක් කරලා තියෙන එක නම් බංකොලොත් වෙනවා හොඳම වෙලේ තමයි කිසිම ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕන මේ සංසාරේ ඉන්නකන් සියල්ල අනිත්‍යයි මාර්ගඵලයක් ලැබුණයි කිව්වත් ආයෙසරයක් ඒක බුලන් සැකේනවා ඒක නිසා ප්‍රකාශයක් කරලා තිබ්බොත් වග වෙන්න ඕන ඒ නිසා හොඳම වෙලේ තමයි මේවා මෙහිම දැනට නම් තියෙනවා ඒ අපේ ලොකු සාහනීසි ඉන්න කාලේ මට කිව්වා එක දවසක් මේ හීනෙන් තරහ ගිහිල්ලා. හීනෙන් තරහ ගිහිල්ලා කියනවා නම මට අවදි වුණාට පස්සෙත් හිතට දෙනවා. හීනෙන් අවදි වුණාට පස්සෙත් හිතට දෙනලු මං හිතුවේ මට තරහ යන්නේ කියලා. නමුත් බලනකොට තරහ ගිහිල්ලා ඒකෙන් කයේ කිමිකල්ස් වෙනස් කරලා නිින්දෙන් අවදි වුණාට පස්සේ තාමත් හිතේ අර දැඩි ගති තරහ ගති තියෙනවා. හීනෙන් සාමාන්‍යයෙන් චේතනික වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැගිටට පස්සේ හිත රිදෙනවා. චේතනාව නැහැ. නමුත් නැගිටට පස්සේ හිත රිදෙනවා කියලා කියන්නේ ඒක ඉරක් ඇඳිලානේ. ගලේ කෙටුවාගේ ඉරක් ඇඳලා නැගිටට පස්සෙත් තියෙනවා. ඒ කියලා ඒක කියන්නේ ඒ ශාන්තික තියෙන නිර්හංකාරකමයි පිරිසුදුකමයි. වෙන කෙනෙක් නම් කියන දෙයක් නැහැ. ඉතින් ඊනින් තරහ ගියයි කියවට ගණන් ගන්න බෑනේ. ඒ තරමටම observance තරම්ම සැලකිල්ලක් තියෙනවා කියනවා. අපේ ජීවිතේ මෙහෙමයි. අපි හිතන්නේ ඊට අපි ළඟ නොහිතන විදිහට මේ නෑ පෙනේ බුම්බන්න පුළුවන් වෙලාව. ආයසරේ දවසක ආය බොහෝමත්ම ශාන්ත දාන්ත උපාසක උපාසිකා චරිතවලට යන්න පුළුවන්. එකක්වත් වග වෙන්න එපා. මම ඒක ඊයේ ඊයේ තිබුණ අපේ ධර්ම සාකච්ඡාවක් උඩදී ඔය පිරිමියත් එක්ක ඒකෙදි මේ දන්න එක්කෙනෙක් කියලා දුණා අපි දන්න හොඳ එක්කෙනෙක්ව ජාතික මේ වීර ලයිස්ට් වලට දාන්නේ කියලා. ජාතික වීරයෙක් බවට ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීමක් කළා. මුද්‍රයක් ගන්න කියලා ඉල්ලන ඊට පස්සේ එහෙන් ලයිස්ට් එකක් එවලා තියෙනවා ජාතික වීරයෙක් බවට පත් වීමට අවශ්‍ය කරන සුදුසුකම්. පළවෙනි එක තමයි මේ වෙනකොට මැරිලා ඉන්නේ. එනේ හිටියොත් මේ ආකාරයට දුන්නට පස්සේ ජාතික වීරකම පිස්සු කෙලියොත් එන්නේ මොකද වෙන්නේ? අර කොමිටියක් ඉවරයි. ඉතින් පළවෙනි සුදුසුකම තමයි ජාතික වීරයෙක් බවට පත් කරන්න මේ වෙනකොට මැරිලා ඉන්නේ. ඊට පස්සේ බය නැතුව ඌට කියත හැකිනේ ඇත්ත හරි බොරු හරි කියලා. ඒ වගේ පණ තියෙනකන් එපයි කාටවත් කියන්න. මොකද ඥාන පරිමු වුණත් නැසෙන්න පුළුවන්. එයාගෙන මේ වෙලාවේ නම් මෙහෙමයි. මොනව වෙයිද දන්නේ නැහැ. එතකොට ඔක්කොමලා වග වෙලා කිසිම විදිහේ වගේ මේ හතරස් ප්‍රකාශන අපි කරන්න ගියොත් පොළ මොට්ටල තමයි. එහෙම නැත්නම් ඒක අවිද්‍යාවමයි. ඒක නැත්තම් මේ අනවශ්‍ය මත්තර එන තියෙන ප්‍රශ්න ඇති කිරීම. පුළුවන් තරම් ඒක ඒ මේ වාෂ්පශීලී ස්වරූපෙම තියානින් එක හොඳයි. ඝනයක් වෙන්න දෙන්නේ නැතුව ද්‍රවයක් වෙන්න දෙන්නේ නැතුව. එතකොට අපිට කිසි කෙනෙකුට වග වෙන්න දෙයක් නැහැ. අපිට කීත හැකි මේ මම මේක ආරක්ෂා කරන හිටියට මේ කයවත් මං කියන දේ අහන්නේ මගේ මං හිතලා කරන දේත් මට ඕන දේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මම පොරොන්දු වෙන්නම්. හැබැයි ඒ ගාන්ධිතුමා ඉන්න කාලේ ගාන්ධිතුමාට ආරාධනා කරනවලු මිනිස්සු හරි කැමතිලු ගාන්ධිතුමත් එනවා කියලා පෝස්ටර් එකේ නම දානවා. රාන්ති සමයක දන්නවලු. ඉතින් ගියාම කියනලු අවසරයි අපි ඔබතුමාට ආර්දනා කරනවා අපේ රැස්වීම ප්‍රධාන දැනගන්න. ගාන්ධිතුමා කියනවලු ඔබ නම දාපන්. හැබැයි මගේ මේ ගුරු සහෝදරයා ඊට දුන්නොත් එඤ්ඤම් කියනවා. එනේ මේ කය එදාට මොනව වේද දන්නේ නේ බොහොම කෙසරුතු මිනිස්සයා ලෙඩා. මේ ගුරු සහෝදරයා ඊට දුන්නොත් එඤ්ඤම් උඹලට ඕන කරන් නම දාන එක නම දාපන්. ඊට පස්සේ අනේ නොවන එක කියන්න බෑ. ඉතින් අපි ඇත්තට ආයෙත් ෆෝවර්ඩ් ප්ලෑන් ගන්නවා ආරම්භයක් කරගෙන වැඩ කරගෙන ගියාට අපි ඔක්කොටම කියනවා සියලු දෙනාගේ දැනුම තමයි කරාට එහෙම දේවල් කියන්න එහෙම ප්‍රකාශයක් කරන්න මේ මේ මනුස්ස ලෝකෙ බෑ. එහෙම කියන දේශපාලනඥයෝ ඒ කියන කට්ටිය මොකද්ද අතවාසියක් බලාපොරොත්තු වෙන ඔය අපිව රවට්ටන්න හදන්නේ. කවදාවත් කරන්න බෑ. කවදාකවත් පොරොන්දු වෙන්න බෑ. පොරොන්දු වුණා නම් ඒ තරමටම ඔලොමුටලයි. ඒ තරමටම මේ අනිත්‍ය ධර්මය දන්නේ. ඒක නිසා ඒක තමන් විශ්ේයෙම අපන්නක ප්‍රතිපදාව අවරුද්ධ ප්‍රතිපදාවේ ඉන්නවනම් අපිට ඕන වෙලාවක ගිහිල්ලා කෙනෙක්ගේ අනුකම්පාවක් ඉල්ල ගන්න පුළුවන්. මම මේ ප්‍රකාශ කරා තමයි. ඒ ප්‍රකාශ කරේදී මගේ නොදැනුවත්කම නිසා නමුත් ලෝකේ කියන්නේ මෙහෙම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එක. විශේෂයෙන්ම චෛසික ධර්ම ගත්තාම මොනම විදියකින්වත් වග වෙන්න නරකයි. ඒකෙන් කියන්නේ අපි චපල වෙන්න හදනවා ඕන දෙයක් වෙච්චවයි කියලා හැඟුම් උදාහරණයක නෙමෙයි තමයි ඇතුලෙන් පුළුවන් තරම් ශික්ෂාගරුක වෙනවා සීල සමාධි ප්‍රඥාවලින්. නමුත් තව කෙනෙකුට ප්‍රකාශයක් කරනකොට නැත්නම් තව කෙනෙක් ගැන ප්‍රකාශ කරනකොට මතක් කරගන්න ඕනේ නිත්‍ය සංඥාව ඉඳලා මොකක් කතා කරන්න යන්න එපා. කතා කෙරුවොත් ඒක අපි අත්තරද්දක්. එතන සමාජයේ පවතින සම්මුති මට්ටමේ මේ යන්නේ කියන එක මේ ඒත් එක්කම කියවෙනවා.